කුණුවෙන් නැතුව තියෙනවා නම් හොඳයි. හැබැයි කුණු වෙනවා නම් ඊට පස්සේ කුණු පොහොර කරගන්නට අපට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවෙන්. අන්න ඒක තමයි ස්වභාවිතයයි කියලා කියන්නේ. මනාව පරිහරණය කිරීම යහපත සඳහා තමන්ගේත් අනුන්ගේත් අර්ථය සඳහා පාවිච්චි කිරීම. එතකොට ලැබිලා තියෙන කුසල විපාකයේ පමණක් නෙමෙයි සාංශාරික වශයෙන් මේකෙන් කියන්නේ අකුසල් කිරීමත් සුදුසුයි කියන එක නෙමෙයි පින්නතුනේ. අකුසලෙන් අනර්ථය තමන්ගේ පරිහානිය. ඒක කවර අවස්ථාවකවත් වර්ණනා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සාංශාරික වශයෙන් දැනගෙන හෝ නොදැනගෙන දැනට අපි අකුසල් කරලා තියෙනවා නම් තියෙනවා නම් නෙමෙයි තියෙනවනේ. මේ සසර ගමනේ අපි කුසල් වලට වඩා කරලා තියෙන අකුසල්නේ. එතකොට ඒවා කලින් කල මතුවෙනවා. මතුවෙනකොට ප්‍රයෝග සම්පත්තිය තුළින් ඒවා යට කරගත හැකි නම් යට කරගන්නට වෑයම් කරන්න ඕනේ. යට කරගත නොහැකි වේවා මතුවෙනවා නම් ඒ අවස්ථාව සිහි කල්පනාව අවදි කරගෙන සිහිනුවන අවදි කරගෙන ඒ දුක්ඛ විපාකය ඉවසීම පුහුණු කරන්න අදිෂ්ඨානය පුහුණු කරන්න, ප්‍රඥාව අවදි කරගන්න, ඒ වගේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න අපට යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක ප්‍රඥාව උපදවන්නට හේතු වෙනවා. යම් කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් ඒ දිහා බලන්නට පුළුවන්. එතකොට සිහිනුවන නැති කෙනා දුකවදි වෙනකොට සිහි මුලාවටපත් වෙනවා. මේ දුක අහවලුන් නිසායි ඇති වුනේ මේ දුක මා විසිනුයි ඇති කරගත්තේ කියලා එක්ක ඒ දුක පිළිබඳ වගකීම අනුන්ට පවරනවා එක්ක තමන් පවරා ගන්නවා අනුන්ට පවරනකොට අනුන් සමග ගැටෙනවා වෛරී වෙනවා තමන් වෙත පවරා ගන්නකොට තමන් උකටෙලී වෙලා තමන්ගේ ජීවිතයෙන් පරිගන්නට උත්සාහ කරනවා ඒ දෙකම යෝග්‍ය නැහැ ඒ දුක නිසා සිහි මුලාව අවදි වීමේ ප්‍රතිඵලය. දුක නිසා යම්කිසි කෙනෙකුට සිහි කල්පනාව අවදි කරගන්නට පුළුවන් සාංශාරිකව ඒ බඳු හුරුවක් ඇති කරගෙන තියෙනවනම් අර අපි මුලින් කිව්ව ආකාරයට සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරනවා නම් ඒ දුක අපට යහපත පිණිස යොදා ගන්න පුළුවන් කියන බව සිහියෙන් නුවණින් දකින්නට පුළුවන්. ඒ බඳු තැනැත්තාට දුක වේදනා මතුවෙනකොට කුමක්ද මේ දුක? කවර හේතුවකින්ද හටගත්තේ? මේකෙන් දුරස් වෙන්නේ එහෙම නැත්නම් මේ දුක දුරු කරගන්නේ කොහොමද? ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියලා සොයනවා විමසනවා ඒ තනත්තාට දුක දුකට හේතුව නිවීම නිවනට මඟ කියන චතුරාර්ය සත්‍යම අවබෝධ කරන්නට ඒ කටුක විපාකයේ දුක්ඛ විපාකය පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ කුසල් දහම් කරන්න, ගුණ නුවණ අවදි කරගන්න, ඉවසීම අදිෂ්ඨානය ප්‍රඥාවාදිය දියුණු කරගන්නට ඒ දුක්ඛ විපාක යොදා ගන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් නසන්න නිවන් දකින්න සසරේ નિසරු බව ප්‍රත්‍යක්ෂ කරන්නට ආදීනවේ දැකලා නෛෂ්ක්‍රම්‍ය සඳහා සිත් යොමු කරන්නට ඒ දුක්ඛ විපාකය යොදා ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට සිහිනුවන අවදි කරගන්න පුළුවන් කෙනාට ලැබූ manussත්වයේ තුල ලැබිලා තියෙන පුණ්‍ය ශක්තිය අවභාවිතයට ලක් නොකොට ස්වභාවිතයට ලක් කරන්නට පුළුවන්. ඒ වගේම දැන හෝ නොදැන සසරේ සිදු වෙලා තියෙන අකුසල කර්ම විපාක පවා ඒ තනත්තාට තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස නිවන පිණිස ස්වභාවිතයට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි අපි මාතෘකා කළ ගාථාවේ දේශනා කරන්නේ මාවෝ කණං විරාධේත කනාතීතා හිසෝචරේ මේ ලැබුණු අවස්ථාව අපතේ හරින්නට එපා. එහෙම අපතේ හැරියොත් පසුතැවෙන්නටයි සිද්ධ වෙන්නේ. සදත්තේ වාය මෙය්‍යාත කනෝවෝ පටිපාදිතෝ මේ සියලු කරුණු නුඹලාට සම්පාදනය වෙලා තියෙනවා ඒ නිසා යහපත් අර්ථය සඳහා සක්‍රිය වෙන්න උත්සාහවත් වෙන්න කියලා දේශනා කරන්නේ ඒ නිසා. ඉතින් මේ කාරණා සිහි